සැහැල්ලු සැනසීමේදායක මේ උදෑසන නිලඹ භවනා මධ්‍යස්ථානයේ තිරින කරන අරුණයිල සමග එකතු වෙන ඔබ හැම දිනාටම අපේ ගෞරවාචාර්ය මුලින්ම කල්‍යාණ මිත්‍රවරුනි අපි කාට වෙනසක් අවශ්‍යයි අපි හැම දෙයක්ම කරන්නේ වෙනසක් හොයාගෙන වෙනස වෙනස් වීම වෙනස් නොවීම වෙනස් කර ගැනීම අප කාගේ ජීවන අරගලවල මුල් තැන ගන්නවා අපි අනිත් අය වෙනස් කරන්න උත්සාහ කරනවා සමහර විට අපි ඉල්ලා හිතනවා වෙනස් වෙන්න කියලා. බල කරනවා. උදව් කරනවා. ආයාචනා කරනවා. සමහර විට අත්හැර දානවා. ඒ වගේම අපි අපේම වෙනසක් බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා. මහන්සි වෙනවා. අනිත් අයගෙන් උදව් ඉල්ලනවා. වෙනස් වෙන. වෙනස් වීමක් බලාපොරොත්තු නොවන කෙනෙක් නෑ. අපි සතුටින් සිටින විට වෙනස් වීම බලාපොරොත්තු වෙනවා. ඒ ඒ සැප, ඒ සතුට, ඒ සොම්නස ඒ සැනසෙල්ල නැති වෙනවා කියන වෙනස් වීම නොවේ. තව වැඩි වෙන්නට ඕන කියන වෙනස් වීම. කොහොමත් අසහනයක් අසතුටක් දුම්නසක් තිබෙන විට නම් ඒ අසතුට අසහනය දුම්නස නැති කරගන්නට වෙනස් කරගන්නට අපි ප්‍රාර්ථනා කරනවා යදිනවා වෙහෙසෙනවා. එය සාමාන්‍ය දැනීමක්. හැබැයි අපි සතුටින් සැපෙන් සිටින විටත් ඊටාම සියුම්ම බැලුව වෙනස් වීමක් බලාපොරොත්තු වෙනවා. මක් නිසාද බොහෝ මික්මනට මේ මනස අලුත් දෙයක් අවශ්‍ය වෙනවා. ඊට වඩා වැඩි දෙයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් වුණත් බැරි වුණත් වෙනස් වීම පිළිබඳ සිහිනයක මේ සිත සැමදාම අතරමං වෙලා හිටියා. දැන් අද අරුණැල්ල අපව අමතා අපත් සමග යොදා ගන්නට උත්සාහ කරන්නේ කොහොමද මේ වෙනස් වීම කියන සංකල්පය නැතිනම් මේ වෙනස් වීම කියන අදහස වඩා සුබවාදීව ධනාත්මකව ප්‍රායෝගිකව හා අර්ථවත්ව පාවිච්චි කරන්නේ. විශේෂයෙන් අපව අපහසුතාවයන්ට ලක් වෙන අවස්ථාවක්. අනිත්‍ය නිසා අපට දිගින් දිගටම වෙහෙසෙන්නට කරදරවලට පීඩාවන්ටපත් වෙන විට එයත් සමග රණ්ඩු වීම චෝදනා කිරීම, ගහ බැන ගැනීම හෝ අත්හැර දැමීමට කලින් මේ වෙනස් වීම කියන සංකල්පයේ නැතිනම් ඒ ධර්මතාවය හඳුනාගෙන ඒ ධර්මතාව ඒ සංකල්පය අපිට බැරිද පාවිච්චි කරන්න වඩාත් සැනසිරිදායක මානසික ස්වභාවයකට ඒ වගේම අර්ථවත් අත්දැකීමකට පුණ්‍යවන්ත වූ ක්‍රියාවකට පළවෙනි කාරණය හැම දෙයක්ම වෙනස් වෙනවා වෙනස් නොවන දෙයක් නැහැ එය අපි කාගේ සාමාන්‍ය දැනීම එතනින් එහාට ගිහිල්ලා වෙනස් විය හැකි දේවල් අතර මිනිසා තමයි පළවෙනිම තැන ඉන්නේ. මිනිසාට සාපේක්ෂව ඔබට සහ මට සාපේක්ෂව අන් හැම දිනම අන් හැම දෙයක්ම අපිට පේන ලෝකේ වෙනස් වෙන්නේ හිමීට. හිතලා වෙනස් වෙන්න පුළුවන්. හිතලා සැලසුම් කර. ඒ සැලසුම් ක්‍රියාවට නගලා වෙනස් විය හැකි දේවල් අතර ඔබත් මාත් පළවෙනි තැන ඉන්නේ. ඒ නිසා මේ වෙනස් වීම කියන්නේ ධර්මතාවක් ස්වභාවයක්. එය කාගේවත් නීතියක් නොවේ. කවුරුන් හෝ පැන වූ නීතියක් අනක් නියෝගයක් නම් ඒ අන නියෝගය පැන වූ කවුරුන් හෝ සමග අපට පිළිවන් හොඳින් හෝ නරකින් ගල් දෙනුවක් කොට මේ නීතිය වෙනස් කරන්න. නමුත් ඒ නීතියක් නොවේ. ඒ නිසා අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ස්වභාවය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඒ ධර්මතාව කොහොමද භාවිතා කරන්නේ වඩා හිත කර වූ මනසක් හදාගන්න වඩා හිත කර වූ සමාජයක් ලෝකයක් හදන්නට වෙනස් වීම පිළිබඳ පූර්ණ අයිතිය තියෙන්නේ Tamanටයි. එය තව කෙනෙකුට බාර දෙන්න බෑ. බාර ගන්නත් බෑ. සමහර විට අපි බාර අරගෙන තියෙනවා අනිත් අයව වෙනස් කිරීමේ වගකීම. සමහර විට ඒ අය කියලා තියෙනවා අනේ මාව වෙනස් කරලා දෙන්න. සමහර විට නොකියුවත් සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා නිසා අපි හිතනවා ඒ වගකීම අපිට බාරයි. අපි තමයි ඉන්නේ ඒ අයව වෙනස් කරන්න. කල්යාණ මිත්‍රවරුනි, තව කෙනෙකුව වෙනස් කිරීම පිළිබඳ වගකීම අපිට බාර ගන්න බෑ. අපේම කෙනෙක් වුණා වෙන කෙනෙකු ඒ අයට නැති වුණා. සමහර විට තියෙන ආදරය නිසා, බිය නිසා අපි කියන විදිහටම ඒ අය ඒ අයගේ උපන් ගති, ඇබ්බැහි වීම වලින් මිදිලා අපේ සිතැඟි පරිදි කතා කරන්න ජීවත් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාව අපි කවුරුත් අත්දකින්නවානේ අපේ බලපෑම නිසා ඊළඟට අපේ හිත රිදෙයි කියලා අපිට තියෙන ආදරේ නිසා, බිය නිසා අනිත් අය වෙනස් වෙනවා. ඒ අයගේ අතාරින්න අමාරු ගති වලින් මිදිලා අපිව සතුටටපත් වෙන විදිහට ඉන්නවා. හැබැයි ඒ වෙනස් වීම ගැඹුරින්ම එන්නේ නැති වෙන්න පුළුවන්. දැන හෝ නොදැන කරන රංගපෑමක් විය හැකියි. ඒ නිසා ඔබ වෙනස් විය යුතුයි. ඔබ නිසා මා දුක් විඳිනවා. ඔබ නිසා මා අසතුටින් ඉන්නේ. මා ඔබට මෙපමණ මෙපමණ උදව් කර තිබෙනවා. මෙච්චර ආදරේ. මේ සියල්ල ඉදිරිපත් කොට අපිට කියන්න පුළුවන් ඔබ වෙනස් වෙන්න කියලා. හැබැයි ඒ හරීම බාල බොළඳ ආයෝජනයක්. ඒ වෙනුවට අපි වඩාත් සාවධාන විය යුතුයි. ඇයි එහෙම අයහපත් හැසිරීමක අනිත් කෙනා දිගින් දිගටම යෙදෙන්නේ මොන හේතු නිසාද? අපි ඇත්තටම ආදරේ නම් අන්න තව කෙනෙකු වෙනුවෙන් අපට අපේ බුද්ධිය අපේ අත්දැකීම් අපේ හැකියාවන් පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක්. ඇයි මෙහෙම ක්‍රියා කරන්නේ? අහන්න පුළුවන්. හොයා බලන්න පිළිවන්. නිරීක්ෂණය කරන්න පිළිවන්. සමහර විට අනිත් කෙනා දැනුවත් නැති වෙන්නත් පුළුවන්. තමන් කරන කියන දේවල් පිළිබඳ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමන් මොනවද කියන්නේ කරන්නේ කියලා. ඒ පිළිබඳව ඒ අයව දැනුවත් කරන්න පිළිවන් ඔබ දන්නවද? මොනවද කියන්නේ කියලා. කරන්නේ කියලා. කොහොමද කතා කරන්නේ කියලා. කොහොමද නිශ්ශබ්ද වෙන්නේ කියලා. සමහර විට නිශ්ශබ්දතාවය හරියි වේදනාකාරී. පිට පිළිවන්නම් අපේ වචන අඩු කරලා අපිව ගැටවදක් කරන්නට එහෙම ආදරණීයන්ට ඒ අයව දැක ගන්නට ගැටවද කවදාවත් කතා කරන්නේ වචන වලින් මූණට ගමලා ගහන්නේ හැබැයි නැවත නැවත නැවත නැවත පෙන්වා දෙනවා මෙන්න ඔබේ ඇති. ඔබ ලස්සනයි. ඔබ පිවිතුරුයි. පුංචි කැලලක් තිබෙනවා. පුංචි රොට්ටක් තිබෙනවා. පුංචි කිවිතක් තිබෙනවා. කොණ්ඩෙ පොඩ්ඩක් කවුල් වෙනවා. පෙන්වා දීම මිස අවවාද දීමක් නෑ. මේ ලස්සන ස්වභාවයක් එක්ක අපිට එකතු වෙන්න පුළුවන්. අපිට පිළිවන් නම් වාද නොකරන, විවාද නොකරන, තර්ක නොකරන හැබැයි පෙන්වා දෙන කැටපතක් වෙන්නට අප ඇසුරු කරන හැම දිනාටම ඒ තමා වඩාත්ම සංවේදී කාරණය තවත් කෙනෙකුව පරිවර්තනය කරන්නට මුල් වෙන. අපි නිහඬයි හැබැයි අපේ හිතවත්කම අපේ දයාව සෙනෙහස ඒ නිශ්ශබ්දතාවය හරහා කතා කරනවා. නිශ්ශබ්දතාවය කියනවා මෙන්න ඔබේ හැටි. මොහොතක් බලන්න. එකවතාවක් නොවේ කැටපත ඉදිරියට යන යන හැම අවස්ථාවකම කැටපත නිහඬව පෙන්වා දෙනවා බලන්න මා දෙස නොවේ මා තුලින් ඔබ දෙස මේ ආදරණීය කැටපතක් විදිහට දයාබර කැටපතක් විදිහට අපිට පුළුවන් නම් ජීවත් වෙන්න කවුරුත් මේ කැඩපතත් සමග ගනුදෙනු කරන්න පටන් ගන්නවා. sannivedanaya කරන්න පටන් ගන්නවා. කඩාපනින්නේ නැති විවේචනය නොකරන දෝෂාරෝපණය නොකරන නමුත් මේ මොහොතේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට අවකාශ සලසන කැඩපත. ඒ කැඩපත සමග සංවේදී හැමදෙනාම ගනුදෙනු කරන්න පටන් ගන්නවා. අපි උදව් කරන්නට ඕනේ අනිත් අයට වෙනස් වෙන්න. ඒ අපේ කාලසටහනකට අපේ න්‍යාය පත්‍රයකට අපේම සැලැස්මකට නොවේයි. අවශ්‍යතාවයක් ඇති කරන්නට පිළිවන් වෙනස් වීම Tamanට හිත කර බව. ඔබ වෙනස් වුණොත් එයින් වඩාත්ම සැනසෙල්ල ලැබෙන්නේ ඔබටයි. දෙවෙනියට තමා අන්නයිට. එහෙම නැතුව ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේක අනිත්‍යයට හොඳයි. ඒ නිසා වෙනස් වෙන්න කිව්වොත් බොහොම ටික දෙනයි වෙනස් වෙන්නේ. ටික කාලයයි මේ වෙනස පවතින්නේ. එය මතු පිට වෙනසක් පමණයි බොහෝ විට නොදැන කරන රංගපෑමක් පමණයි. ටික කාලෙකින් අර මුල් චරිතය නැවත මතුවෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි අපි කාටත් අනිත් අයගේ උදව් උපකාර මඟ පෙන්වීම අවශ්‍යයි දැනුවත් වෙන්නට. අපි කරන්නේ මොනවද? එයින් අපතම අත්දකින්නට ලැබෙන්නේ කරලා එන්නේ මොනවද? මේට වඩා සැනසිලිදායක ජීවත් වීමක් නැද්ද? තියෙනවා නම් ඒ කොතනද තියෙන්නේ? කොහොමද එතනට යන්නේ? මෙන්න මේ දයාබර මඟ පෙන්වීම කාටත් අවශ්‍යයි. විශේෂයෙන් අද අපි ඇසුරු කරන හැම දිනාටම. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි දයාබර කැඩපතක් වෙන්න. කළ හැකි උපකාරයක් මඟ පෙන්වීමක් කරන්න තමන් පිළිබඳ දැනුවත් වෙන්නට. ඇයි මේ දේවල් කරන්නේ කියලා හොයාගන්න උදව් කරන්නේ. එහෙම නැතුව ඉන්න පුළුවන්ද කියලා දැනගන්නට ආදර්ශයක් වෙන්න. අපි තව කෙනෙකුට පණිවිඩයක් දෙන විට ඒ පණිවිඩේ අපේ ඔළුවෙන් පමණක් නොවේ අපේ ඔළුව ඇතුලේ තියෙන වාක්මාලාවෙන් ශබ්දකෝෂයෙන් පමණක් එන පණිවිඩයක් නොවිය යුතුයි. එය අපේ ජීවිතයෙන්ම මතුවෙන ආදරණීය ආදර්ශමත් පණිවිඩයක් නොවෙන්න ඕනේ. මොකද ඔළුවෙන් එන පණිවිඩේ ලස්සන වෙන්න පුළුවන් තාර්කික වෙන්න පුළුවන් බුද්ධිමත් වෙන්න පුළුවන් හැබැයි එහි ජීවයක් නැහැ හැබැයි අපි කියන දේ දනුව නම් අපි ජීවත් වෙන්නේ ඒ ජීවිතය කතා කරන පණිවිඩේ හරිම මෘදුයි ඒ වගේම හදවතටම දැනෙනවා අඩු වචන වැඩි සංවේදීතාවය හැම විටම විශ්වාසයේ තබන්ට වෙනස් වීම පිළිබඳව අද නැතත් හෙට නැතත් කවදා හරි දවසක මේ හැම දිනාටම වෙනස් වෙන්න පිළිවන්නේ එහි බීජය අද හිතවන්නට ඕනේ. දැන් දෙවෙනි කාරණය අපිත් වෙනස් වෙන්න ඕනේ. බොහෝ විට අපි දන්නවා අපි අත්හරින්න ඕනේ මොනවද කියලා. හැබැයි අත්හරින්න බෑ. අමාරුයි. මහන්සි වුණා අත්හරින්න. හැබැයි අත්හැරුණේ නෑ. සමහර ගති පුරුදු ඇබ්බැහි වීම මේවත් එක්ක අපි අපි ගැනම ඉන්නේ අකමැත්තෙන් අසතුටින් අපි හිතනවා මේ මගේ උපන් හැටි උපන් ගති පාරම්පරික ගති ජාතියේ හැටි රටේ හැටි ඊළඟට අපි කියනවා මේ තමයි පෘථග්ජන ස්වභාවය දැන් මෙහෙම කීම තුල අපි නොකියා කියන්නේ වෙනස් වෙන්න බෑ කියලා. උපන් හැටි කියනකොට කියවෙන්නේ මැරෙන කල එහෙම තමයි. මේ මගේ පවුලේ හැටි පාරම්පරික ස්වභාවයේ ඒ කියන්නේ මේ પરම්පරාවේ ඉන්නකල් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මුත්තලා මී මුත්තලා දරුවන් මුණුබුරන් ඔක්කොම මේ වගේ වෙනස් වෙන්න දැන්. ජාතියේ හැටි රටේ හැටි ඊනොත් එහාට ගිහිල්ලා ප්‍රත්‍යජන හැටි කිව්වොත් අපි විශ්වාස කරනවා ප්‍රත්‍යජන භාවයේ ඉන්නකල් මෙහෙම තමයි. හැබැයි අනිත් පැත්තට කියන්න මට අවසර. අපි ප්‍රත්‍යජන නිසා දුක් විඳිනව නෙවෙයි දුක් විඳින නිසායි අපි ප්‍රත්‍යක්ෂන වෙලා තියෙන්නේ ඒ නිසා අපිට පුළුවන් වෙනස් වෙන්න වෙනස් වීම තුලින් ප්‍රත්‍යක්ෂන ස්වභාවය ඉක්මවලා යන්නට එනිසා අපි පුහුදුන් ප්‍රත්‍යක්ෂන නිසා තරහ එනවා ඊර්ෂ්‍යා කරනවා ඇබ්බැහි වීම වල ඉන්නවා කියන මන්ත්‍රය නැවත නැවත ජප කරනවා වෙනුවට තරහ ගන්න නිසා තරහ තියාගන්න නිසා නැතිනම් ඊර්ෂ්‍යා කරන නිසා ප්‍රත්‍යජනව ඉන්න වෙලා තියෙනවා. හැබැයි මේවා වෙනස් කරගන්න පිළිවන්න එතන පුහුදුන් කෙනෙක් නෑ තවද. දැන් අපි කාටත් ස්වයං ඇගීමක් අපි ගැන තියෙනවා හරි වුණත් වැරදි වුණත් taktshēruwa මේ මොනවද අපි ළඟ තියෙන කලු පුරුදු ගති ඇබ්බැහිවීම මොනවද අඩු කරගන්නට ඕනේ මොනවද නැති කරගන්නට ඕනේ. දැන් ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ගත් ගන්නට ඇති. తాවකාලික ප්‍රතිඵලක් ලැබෙන්නට ඇති. හැබැයි <clears throat> කාලයකට පස්සේ අපේ භාෂාවෙන් කියනවනම් අර පරණ සතා නැවත මතුවෙනවා. ඉතින් මේ එක් වතාවක් නෙවෙයි කීප වතාවක් වෙන විට අන්න අර නිත්‍ය කියන සිතිවිල්ල හිතේ ඇති වෙනවා මේ මගේ හැටි මට රහත් වෙනකල් වෙනස් වෙන්න බෑ කියලා. වෙනස් වුණොත් රහත් වෙනවා වෙනවා මිස රහත් වුණාට පස්සේ වෙනස් වීම කියලා එකක් නෑ. වෙනස් වෙන්න. එතෙන් <clears throat> එහෙම අපි අපි ගැනම හිතනකොට මේ අපිට ඇති වෙන්නේ අපි ගැනම පුංචි අනාදරයක්. විශේෂයෙන් මේ නරකයි හොඳ නෑ කියන අපි හිතන නැත්නම් ආගම අපිට කියන එහෙම නැත්නම් සමාජය කියන සිටිවිලි වල අපි ඉන්න විට ඒ කතා බහේ යෙදෙන විට ඒ ක්‍රියාකාරීත්වයේ නිරත වන විට අපි සතුටින් නෙමෙයි අපි ඇතුළෙම පුංචි විවේචකයෙකු විනිශ්චයකරුවෙකු ඒ ඒ ක්‍රියාව යෙදෙන අතරම අපි විවේචනය කරනවා විනිශ්චය කරනවා ඒ වගේම පස්සේ පසුතැවිල්ල ඇති වෙනවා අයියෝ ආයෙත් මම බොරුවක් කිව්වනේ ආයෙත් මම ඒ දේ කළානේ එහි ගියානේ එහෙම හිතුවනේ සමහර විට පුංචි උදාහරණයක් සමහරට අපි වැඩිපුර නිදාගත්තනේ. අයියෝ අදත් වැඩිපුර නිදාගත්තනේ. දැන් මොකක් කරේ? පස්සේ පසුතැවිල්ල. ඒ වෙලාවේ අර විවේචනයේ නිසා අසතුට. එතකොට වර්තමාන වශයෙන් අසතුටත් අනාගත වශයෙන් පසුතැවිල්ල එන විට අන්න තරහකුත් වෙනවා. ඉතින් ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම තමන් පිළිබඳ නුරුස්නා භාවයක් තමා ගොඩනගා ගන්න. මේ නුරුස්නා භාවය වැඩි වෙන විට අපිට අපියෝම එපා වෙනවා. මේ එපා වීම ඇතුලේ අපි අපිව බල අපිට බල කරනවා වෙනස් වෙන්න කියලා. කල්යාණ මිත්‍රවරුනි අසතුටින් සහ පසුතැවිල්ලෙන් සහ තරහෙන් වෙනස් වුණු කෙනෙක් නෑ. ඒ වෙනුවට අසතුට වෙනුවට පසුතැවිල්ල වෙනුවට තරහ වෙනුවට දැනුවත් වෙන්න. අපට වෙනස් කරගන්නට ඕන දේ කෙරෙහි වඩා සාවධාන වෙන්න. ඒ දේ අපි අතින් කියවෙන විට කෙරෙන විට හෝ හිතෙන විට එතන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. බාගෙට කාලෙට නොවේ. ඒ දිහා 100ට 100ක අවධානයෙන් බලාගෙන ඉන්න. මොනවද මේ හිතන්නේ? මොනවද මේ කියන්නේ? මොනවද මේ කරන්නේ? විවේචකයෙකු විදිහට නොවේ. විනිශ්චයකරුවෙකු විදිහට නෙවෙයි දෝෂාරෝපණය කරන කෙනෙක් විදිහට නෙවෙයි බලාගෙන ඉන්න කෙනෙක් විදිහට දැනගන්නට අවශ්‍ය කෙනෙකු විදිහට ඉන්න අර අසතුටින් ඉන්න කෙනා පසුතැවෙන කෙනා තරහ ගන්න කෙනා මැරිච්ච කෙනෙක් එතන ජීවයක් නැහැ පසුතැවිල්ලක නැහැ ජීවයක් අසතුටට නෑ ජීවයක්, වෛරයට නෑ ජීවයක්. සජීවී වන මට්ටමට පසුතැවිල්ල අඩු වෙයි, අසතුට නැති වෙයි, තරහ අඩු වෙයි. අවබෝධය වැඩි වෙයි. සජීවී වෙන මට්ටමටම අපට පෙනෙයි අර පුරුද්දේ බලපෑම අඩු වෙන බව. ඒ ඇබ්බැහිීමේ ශක්තිය අඩු වෙන බව. පසු තැවෙන්න තැවෙන්න අසතුටින් ඉඳින්ට වෛර කරන්ට කරන්ට ඇබ්බැහිවීම තමයි බලවත් වෙන්නේ. පුරුද්ද තමයි බලවත් වෙන්නේ. අපි දුර්වල වෙනවා. හැබැයි ඒ වෙනුවට අපි වඩා වඩා සජීවී වෙනවා. වඩ වඩාත් සාවධාන වන විට වඩ වඩාත් දැනුවත් වන විට අපි බලවත් වෙනවා. කුරුද්ද දුර්වල වෙනවා. හැප්පෙවීම දුර්වල වෙනවා. ඒවට කොපමණ ඉතිහාසයක් තිබුණා. උපන් දවසේ ඉඳලා අපි එහෙම වුණත් මේ මොහොතේ ඊට වෙනස් ආකාරයකට අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පිළිවන්, ජීවත් වෙන්න පුළුවන් කියන අවබෝධය ලැබෙනවා. පුරුදු වලටයි ඉතිහාසයක් තියෙන්නේ. ඇබ්බැහි වීම වලටයි අතීතයක් තියෙන්නේ. අතීතය අයිති කරන් ඉන්නේ පුරුදු සහ ඇබ්බැහි වීම. ඉතින් අපි අතීතයේ කොටසක් නම් ඒ පුරුදු සහ බැහැවීම වල අපි ගොදුරා. ඒ වෙනුවට වර්තමානයේ ජීවත් දැන් බලන්න. මේ අතීතේ මට මෙහෙම කරන්න කියලා. අතීතේ මට මෙහෙම අනක් දෙනවා. ඒ ගැන දැනුවත් වෙන්න. වඩ වඩාත් වර්තමානයේ සිටින විට වඩ වඩාත් සජීවී වන විට අර මියගිය අතීතයට බැරි බව තේරෙනවා සජීවී වර්තමානය අසුරවන්නට. කොහොමද මියගිය කෙනෙකු ජීවත් වෙන කෙනෙකුව පාලනය කරන්නේ? ඒ වෙන්න බැරි දෙයක්. ඒ නිසා මේ සියලුම පුරුදු සහ ඇබ්බැහිවීම් ඇත්තටම අයිති වෙන්නේ මිය ගිය ලෝකයකට. අපි හොඳ පුරුදු වුණත් නරක පුරුදු වුණත් පුරුද්දට යමක් කරනව වෙනුවට අවබෝධයෙන් කරන්න පුහුණු වෙන්න. පුරුදු වෙන්න නෙවෙයි පුහුණු වෙන්න. වැදගත් වෙන්නේ යමක් පුරුදු වීම නොවේ පුහුණු වීම. සජීවී වීම පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි පුහුණු වෙන්න පුළුවන් දෙයක්. පුහුණුව හැම විටමයි මේ මොහොතට. ඒ නිසා මේ හිමිතිරි උදෑසන අරුණැල්ල අපට ආදරයෙන් කියන කාරණය අපිට වෙනස් වෙන්න පුළුවන්. අනිත්‍යයට වෙනස් වෙන්න උදව් වෙන්නත් පුළුවන්. කැඩපතක් විදිහට. ඒ කැඩපතම අපි පාවිච්චි කරන්නවා අපි දිහා බලන්න. විශේෂයෙන් පසුතැවෙන නැවත නැවත පසුතැවෙන්න වෙන දේවල් අපේ අතින් කෙරෙන විට කියන විට හිතෙන විට ඒ සියල්ල අයිති අතීතයට බව අපිට තේරෙනවා වර්තමානීය තාම කිසිවක් නොලියුණු හිස් සුදුම සුදු කොළයක්. ඒ කොළේ අපිට පිළිවන් අතීතේ නැවත නැවත පිටපත් කරන්නට එහෙම නැතිනම් අලුත්ම අලුත් අලුත්ම අලුත් නැවුම්ම නැවුම් යමක් ලියන්නට. ඒ දෙකම අපේ අතේ තියෙන්නේ. හැබැයි අපි අවධානයෙන් තොරව නම් ජීවත් වෙන්නේ අපි කරන්නේ මොකද්ද? අතීතය පිටපත් කරනවා. නැවත නැවත අතීතය පිටපත් කරනවා. ඊයේ හිටියේ කොහොමද? ඒ විදිහට තමාටත් ඉන්නේ. <coughs> ගිය සතියේ කොහොමද ප්‍රතික්‍රියා කළේ? ඒ විදිහටමයි අද ප්‍රතික්‍රියා කරන්නේ. වෙනසක් නෑ. එහෙම කෙනාට වර්තමානිකුත් නෑ අනාගතිකුත් නෑ. ඒ වෙනුවට සජීවී වෙන්න. සජීවී වුණු හැම මොහොතකම තේරෙයි ජීවිතය කියන්නේ තවම කිසිවක් නොලියුණු හිස් ලස්සන පිළිතුරු සුදු කොළයක් වගේ. එහි කැමැති දෙයක් ලියන්න පුළුවන්. හිස්ව තියාගන්නත් පිළිවන්. ඒ දෙකම තියෙන්නේ අපේ අතේ. ජීවිතය අපේ අතට ගනිමු. හැම දිනකටම කෙරුවන්